කියන්නේ බව. ආහාරයේ තේරුම සූනිතාවේදී බව. මේ කියන කරුණව සාවධානව දැන් අහන්න ඕනේ දැන් නලවන පස්සේ ගැඹුරු බණ හතරටයි දැන් බණ. ඒක නිසා සාවධානව ප්‍රඥාවෙන් යුතුව අහන්න. මොනවද සූනිතා යන්නේ සූනිතා කියන්නේ? ඉස්සාවේ මේ සාමාන්‍ය කාපිනේ අන් බැලූ බැල්මක තිබෙන බව පේනවා ප්‍රඥා ඇතින් විමසන විට නුවණින් බලන විට ප්‍රඥා ශක්තියෙන් දකින විට අර කලින් තිබුණ දේ කිසිවක් නැති සිස්බාවක් බවට පත් වෙනවා. උදාහරණයක් විදිහට මේ තුන්වන්තයට ඒක පිළිදෙවි. දැන් කල්පනා කරන්නේ විවිධෝසියාදයක් තිබෙනවා. අපි දැකන දේ ආමානල් අයිනේ දැන් පිට වතුර පිරුණා වගේ දහවල් දුන්නත් පමණ අවෝපායාසික මිනිස් ළඟට ගියාට එළිම වතුරක් නෑ. ඈතට වතුරක් සිටිනවා ඒ වතුර පිළි නැතිසේ පෙනෙනවා. ළඟට ගියාට පස්සේ වතුරක් නෑ. අර මිරිඟ වගේ පෙනුණා. මේ පෙනුණට වතුර කියලා දෙයක් නෑ කෙනෙක් කියලා. මේක පාඩකයේ වෙන්නේ කොහොමද? දැන් කාරණාවක් නේ. මේ පස්සේ අහසක් දිගින් සිටින බව අපට පේනවා අවලාකුළු විදිහට අවස්ථාවල. මේ පාඩක උත්තර ඇති අහස පුරා නමුත් මෙහෙම විල්පාද පියාටිය ඔබ අපේවකාන්ති නේ. ඔබ කොටෙක් විලක් වල තියෙරට උරුමී අපට මේ පේන නිල්පාටක් ඇත්තේ නැහැ. ඇත්ත වශයෙන්ම නිල්පාටක් කියලා පේනවා. ලම් වෙන්නද ලම් වෙන්නද නිල්පාට පියාවිලා අහසින් දක්නට නැති ඒකයි ශූන්‍ය කියන්නේ. කලින් තිබුණාසේ පෙනුණා දුවනින් ප්‍රඥාවෙන් දකිනකොට ඒවා නැති යනවා භාවයේපත් වෙනවා. තව ටිකක් ගැඹුරු උපමාවක් කියන්නම්. මේක පිටත් වඩා ගැඹුරින් අහන්න. මේ අපේ ශිවනැල්ලක් තිබෙනවා කියලා කවුරුත් දකිනවා. දන්නවා. ශිවනැල්ලක් ශිවනැල්ලක්. ඇත්ත වශයෙන්ම ශිවනැල්ලක් තිබෙනවා කියලා පේනවා. එහෙම ශිවනැල්ලක් නෑ. ආලෝකය පරාවර්තනය වන්නේ නැහැ යම් කිසි දෙයකින් ආවරණය නොවීම නිසා. මේ ආලෝකයේ පරාවර්තනය නොවීමයි අපට සෙවණැල්ලක් වශයෙන් දිස්සන්නේ. එතකොට සෙවණැල්ල කියා සත්‍ය වශයෙන් කියන්නේ අර ආලෝකයේ ගමන් කරන්නට බැරි නිසා එතන කලවරක් වෙනවා. මොකද සමතින් ආවරණය වෙලා මේ සිවනැල්ල කන් දෙනවා වදිනා ඇතින් බලනකොට සිවනැල්ල කියලා දෙයක් නෑ ශූන්‍යයි මේ කිමත් ඇයට ශූන්‍ය කියන தත්ත්වය තරමක් හෝ දුරට දැන් එන්නේ යන්නට ඕනේ ඒ තේරුම මේ ලෝකේ ශූන්‍ය වශයෙන් දකින්නේ නැතුව සංස්කාර ධර්මයන් ශූන්‍ය වශයෙන් දකින්නේ නැතුව අවතාරක නිර්වාණය සාක්ෂාත් කරගන්න බැහැ නිතූ ලෝකන් නමිස්සතු මුද්‍රාජන සදාතතු මේ බුදුරජාණන් වහන්සේ පාරායන වගේ මුද්‍රාජ කියන මානවයාට දේශනා කරේ මුද්‍රාජයේ මුළු ලෝකයේම ශූන්‍ය වශයෙන් ලබන්නටය මොකක් සඳහාද නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා ඒක නිසා දැන් අපි මේ සතුටෝතික ශූන්‍යතාවය දකින්නටයි යන්නේ කියනකොට මේ ඒ ධර්මයේ හතරත තුළින් දැක දැක අහනකොට මේ ශූන්‍යතාවයේ මේ පින්වත් අයට පෙනී යනවා ඇති දැන් මුදේ කටින කීරියක් පූජා කළා දැන් මේ ඈතිනා පිටුන් මහන්සියලා මෙතන සිටියා ඒ හා සමාන තවත් කීරියක් පටින කීරියේ ළඟම කියලා අත්පත් දෙකේ තියෙනවා ඒ විශ්ව දෙකම එක සමානයි ඒ වික්ෂුන් මහන්සියලා කෙනෙකුට හඳුනා ගන්න පුළුවන්ද මේක කටින් කීවරය මේක නිකන් කීවරය කියලා. ඒක මහන්සියන්නට බෑ. මොකද ඒ හේතුව කටින්ියේ කියලා දෙයක් නෙමෙයි. ඒක අපේ හිතේ තියෙන සංඥාවක් පමණයි, හැඟීමක් පමණයි. මේ කටිනේ තියෙන හැඟීම අර සිවුරකින් අහකට ගත්තොත් ඒක නිකන් සිවුරක්. මේක තමයි කටිනේ කියපු එක කලින් පිළුණා ඒකේ සංඥාව ඉවත් කළාට පස්සේ කටිනේ කියන එක කටින සීවරය කියන එක හිස් දෙයක් නැති දෙයක් ශූන්‍ය දෙයක් දැන් සීවරය තියෙනවා සීවරයේ මේ එහාට මෙහාට කලක් කඩ පිටකට කඩ කපලා මහාලා මේ නෑ නූල් කෑලි කෑරලා අපි වෙඩි කෑලි පොඩ ගොඩ ගහනවා මෙතන. අර කියන්නේ දැන් කලින් සීවරයක් සීවරයක් සීවරයක් කියලා පෙන්නනවා. අපි මේ වෙඩි කෑලි ටික වෙඩි කෑරලා මනින් ගලවලා එක පොඩකට දැම්මට පස්සේ සීවරේ කියන එක නෑ සිවුරු කෑලි ගොඩා. එතකොට අර කලින් සීවරේ කියපු එක සත්‍ය වශයෙන් බලනකොට නැති දෙයක් ශූන්‍ය දෙයක් කිසිදයක් එතකොට දැන් අපි බලමු සීවර පෑලි. සීවර කියන්නේ වෙන මොකක්ද මේ තින්වත් මේ සුදුරෙදි පෑලි වලට නොඑක් නොඑක් පාන්තු පොළ පාස්ත්‍ර පොළ. සුදුරෙදි පෑලි කඩින් ගන්නවා ස්ථාකාරයට කියලා කපනවා කනවා බඩු ටිකක් දානවා සීවර කියලා සංඥාවක් ඇති කරගන්නවා. දැන් අර සිවුරු කෑලි වල තියෙන අපි හිතමු මේකේ තියෙන පඳු ටික පාට ටික නැත්තදම නැති යන විදිහට සෝදා ඇරියා. දැන් දිස්වන්නේ මොකද්ද? සුදු පාට විදිහට. අපිට ඉස්සෙල්ලා වෙනවා සිවුරු කෑලි සිවුරු කෑලි කියලා. දැන් කොහේ සිවුරු කෑලි? සිඳුරු කෑලි සුසුරිදු කෑලි බවට පත් වුණා. කලින් සිඳුරු සිවුරු කෑලි නැතුව ගියා. එතකොට සිවුරු කෑලි කියේක හිස්සයක්. ශූන්‍ය දෙයක්. නැති දෙයක්. මෙන්න සුසුරිදු කෑලි කිප තියෙනවා. අපි හිතනවා මේ සුසුරිදු කෑලි වල තියෙන දිකට පහළට තියෙන නూరు කෑලි, දිග ඇතට තියෙන වයි හලක් අතර තියෙන නూరు කෑලි ඔක්කොම හැදලා එතන බුද්ධ ගැටුවා. දැන් ඉඳි කෑලි ටික මොකද වන්නේ? පේනවද ඉඳි කෑලි ටික? අර ඉඳි කෑල්ල කියලා කන් විද්‍යමාන වුණා, විස්තුණා, වෙනුණා. දැන් මේ නෝ කෑලි ටික ඇදලා දැම්මට පස්සේ ටිකට ඒවයි හත්මට ඒවයි ඉඳලා එතකොටට දැම්මට පස්සේ අර දෙටි කෑල්ල නොපෙනී යනවා. කන් දෙටි කෑල්ලක් වශයෙන් විස්තුණා සත්‍ය වශයෙන් බලනකොට ඒක වෙඩි කෑල්ලක් නෙවෙයි කිච්චයක්. වෙඩි කෑල්ල කියන්නේ අන්තිතුවක් නෙවෙයි නෝ කෑල්ල යහත් මහත් කියන්නේ අන්තිම යුදල මහ පිකක්. දැන් ඔන්න නූල් ගොඩක් පේනවා. මේ නූල් ගොඩක් අපි කීටි කිතුනේකට මෙන්න මේ හැදලා හැදලා හැදලා හැදලා මුදේ ගන්න. දැන් ඉස්සෙල්ලා තිබුණ නූල් ගොඩක්. අර පිළිබවට පත් කළාට පස්සේ අපු පිළිබාල තත්ත්වයට පත් කළාට පස්සේ නූල් වලට මොකද වන්නේ? ඒක නොපෙනී යනවා. කලින් නූල්ෙන් පෙනුණා ඇත්ත වශයෙන්ම නූලක් නැහැ. නූල් නැහැ. ඒක හිස් බවක් පිළිබාවයට පත් වුණා දැන්. දැන් මේක ටිකක් යම් යම් රූප කලාප වලට කඩනවා, කොටස් වලට අණු වලට බෙදෙනවා. දැන් මොනවද ලැබෙන්නේ? විද්‍යාඥයෝ නම් කියයි ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන, ප්‍රෝටෝන බුද්ධ භාෂාවේ හැටියට කතා කරනවා නම් පඨවි ධාතු, ආපෝ ධාතු, තීජෝ ධාතු, වායු ධාතු. තවත් ඕනේ නම් මේක තුබර ගන්න පුළුවන් වන්න ගන්ධ, රස, රෝදා. හරි නෝල් බුදු. දැන් මොන්නේ නෝල් ටිකක් නැතුව ගියා අපට තේින්නේ පඨවි ආපෝ තීජෝ වායෝ. නේ මේ සත්‍යය කියන එක අපේ හිතේ තියෙන සංඥාවක් ආපෝ කියන්නේ හිතින් තියෙන හැඟීමක් වායෝ තේජෝ කියන්නේ පිට තුළ තියෙන දැනීමක් පමණයි ඕල් ධාතු කොටස් කිසිවක් කෑ ගහලා කියන්නේ මම පටලේ මම ආපෝ නැත්තම් මම තේජෝ මම වායෝ කියලා අපේ හිත තුළ තියෙන සංඥා මාත්‍රයක් පමණයි සංකල්පනා රාශියක් පමණයි දැනීම මාත්‍රයක් පමණයි ඒ. අපි ඕකත් අයින් කළොත් දැන් පටවි ධාතු ආපෝ ධාතු ඉස්සෙල්ලා වෙනුණා. ඒ ධාතු කියන සංඥාවක් අයින් කළොත් මොනවද තියෙන්නේ? එතනක් බව එතකොට සියුම් ක්‍රියාමා සත්‍යයක් බව පමණක් සිටිනවා. මේ විදිහට විචාර විචාර විචාර යනකොට කිසිවක් නැති සත්ව සම්පූර්ණ කිස් බව පිළිදෙනින් දැන් පේනවාද කටින සීවරය කියන්නේ නැති දෙයක්. ශූන්‍ය දෙයක්, හිස් දෙයක්. අපට කටින සීවරයක් තියෙනවා කියලා පෙන්වු කරලා අප මුලා කළා. ඇත්ත වශයෙන්ම අප මුලා කළා නොවේ ඉතින් අපි මුලා වුණා නොදක්කම නිසා, මෝඩකම නිසා, ප්‍රඥාව මද නිසා, අන්තිකලක් නිසා නෙවෙයි. අපහුලා වුණා. මේ වගේම තමයි මේ පූජා කරපු අනිත් භාණ්ඩ ඔක්කොම. යම් කිසි භාණ්ඩයක් පූජා කළා නම් ඒ සෑම භාණ්ඩයක්ම අන්තිකලක් නෙවෙයි, පතරේ ධාතු, ආපෝ ධාතු, තීජෝ ධාතු, වායෝ ධාතු. ඔය 14 සම්මිශ්‍රණය එකතුවක් අන්තිමවත් මේ අය පූජා කළේ නැහැ. අදනියක් කියවත් සිවුරක් කියවත් වායක් කියවත් ඉරිපිටික කට්ටකක් කියවත් සබන් කෑල්ලක් කියවත් ඔය සෑම දෙයකම තියෙන්නේ අන්න කිසිවක් නෙවෙයි පතරි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු හතර. දැන් මේ සත්‍යය මුත්තේ තේන්නට ඕන අපි පූජා කළේ නැහැ. පටිණ සිවුරු අපි පූජා කළේ නෑ දුවා අපි පූජා කළේ නෑ සබන් අපි පූජා කළේ නෑ වෙනත් භාණ්ඩ මොකද මේ පූජා කළේ පඨවි දහස් පූජා කළා ආපෝ දහස් දීර්ඝ දහස් වායු දහස් පූජා කළා තේරෙනවද එතකොට මේ අපි පූජා කරන වස්තු වගේමයි මේ බාහිර අජීව වස්තුන් පුරාම මුළු විශ්වය පුරාම තියෙන රූපස්කන්ධය රූපස්කන්ධ රූපය මේ මහා බිල්ඩින් එකක් කියලා මේක පේනවා, දක්ෂලම් පේනවා, පස්වත පේනවා, ඇදසල ගංගා පේනවා. මේකාකාර දේවල් රූපපට පේනවා. මේ සියල්ලම සත්‍ය වශයෙන් බලනකොට අර දහතුන් හතර හැර අන් කිසිවක් නෙවෙයි. මුළු විශ්වය පුරාම දිස්චින රූපස්කන්ධයේ රූප ලෝකය මේ දහතුන් හතරට දැන් විදිනවා. අන් කිසිවක් නෙවේ මේ ධාතු අතරේ නිර්මිත වෙලා ධාතු අතරේ හැදිලා නිරෙක් ආකාර හැඩවලින් හැදිලා තියෙන දේවල් දිනා මේවා සත්‍ය වශයෙන් දේවල් නැහැ කියලා පිළිගන්නේ ගියොත් අපේ සිත් තුළින් මේවාට අපි දමාගත්තු සංඥා ඔක්කොම කඩාගෙන ඇතුල් කරනවා. එයි සිවුර කියන සංඥාව නැති වුණා වගේ. කටිනේ කියන සංඥාව නැති වුණා වගේ. මේ ලෝකේ ගස් කියන සංඥා, ගස් කියන සංඥා මහ පොළොව කියන සංඥා ආදී අපේ සිතුවිලි තුළ සිත තුළ පවත්නා සියලුම සංකල්පනා සම්මුති සියල්ලම ඇද හැලෙනවා සංඥා චක්ෂුසයකින් හරිනකි සත්‍යත් අවබෝධයෙන් යුතුව මේ රූප ලෝකයේට සංඥාවෙන් හැදුවොත් හැබැයි ඉතින් ප්‍රඥා හතක් නැති කෙනෙකුට මේක කරන්නට බෑ මෙන්න මේ විදිහට බලනකොට මුළු රූප ලෝකයේම දෙයක්. ශූන්‍ය දෙයක්. නැති දෙයක්. නමුත් ඇති දෙයක් අපි මුලාවට පත් කළා. අපි මුලා වුණා මේවා අල්ලාගත් අපේ මූලිකම නොදක්කම රැවටීම නිසා මේ සත්‍යය දැන් මුළු විශ්වය කරාම කෙනෙකුට අවශ්‍ය නම් පතුරවන්නට පුළුවන්. මුළු විශ්වයේම කිසිම ධර්මයක් නැහැ. පතරි ධාතු, ආපෝ ධාතු, තේජෝ වායෝ කියන සෙත් ධාතු හැර සියල්ලම සිත් කියලා අපේ තියෙන සංඥා ඔක්කොම සිතින් අයින් කරන්නට පුළුවන්. මේ වට සංඥා දමාගත්තේ අපි මේකට කට ස්පීච් එකක් කියලා සංඥාව දෙන්නේ අපි. මේකට ලේන්සක් කියලා සංඥාව ලබාගත්තේ අපි. අපේ හිත තුළ දිය නිසා ඉතින්ම මේක අපිට ඉවත් කරන්නට පුළුවන්. ඒක නිසා බාහිර ලෝකයේ විද්‍යමාන ඥානතා රූපයන්නම් ඒ සියලුම රූප කෙරෙහි පැතිරී ඇති සියලුම සංඥාවල් දැන් සිටින් අයින් කරන්නට ඕන. එම අයින් කළ ලෝකයේ ශූන්‍ය වශයෙන් කෙනී යනවා ඇති. මේ ආනිච්ච සප්පාය සූත්‍රය කියලා තියෙන සූත්‍රයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහන්නේ මේ ලෝකේ යන්තා සම්පත්තු නැද්ද ඒ සියලුම සාමවස්තුන් සංකේතයක් නෙවෙයි පඨවි ධාතු ආපෝ ධාතු සීගු ධාතු වායු ධාතු මෙන්න මේ විදිහට බලනකොට මහණෙනි එක්කෝ අරූපාවචර ධානයකට පිටපත් වෙනවා නැත්නම් මාර්ගඵල අවබෝධයකින් නිවන සාක්ෂාත් කරනවා මේ බුදුරජාණන් වහන්සේ යානි සුතප්පාය සූත්‍රයේ වදාළ කොටස. ඇත්ත වශයෙන්ම මේක අපි දැන් බලන්නේ බාහිර වස්තු වලින් පමණයි. නමුත් බාහිර වස්තු වලින් ඇතිවෙන අනිත් රූප වලට වඩා මේ අපේ ශූන්‍ය දර්ශනය පතුරවන්නට ඕන. ඇහැට පෙනෙන රූප ගැනයි අපි මේ පළමුවෙන් කතා කළේ. මනස ඇහෙන ශබ්ද. මොනවද මේ ශබ්ද කියන්නේ? මේ ධාතු හතර එකට ගැටීම නිසා ඇති වෙන උපාදාය රූපයක්. නැත්නම් මේ ධාතු හතර තුලින් වායු ධාතුව තමන් කිරීම නිසා ඇති වෙන උපාදාය රූපයක්. ඒකත් අපට කවර ආකාර සත්‍යයක් නැත්නම් උසෝකෝ නහදෝ ඒ සෑම සත්‍යයක්ම පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරේ පාදාය රූප සංකිටයක් නෙවේ. එතකොට අපේ නාසයේ ගඳ සුවඳ දැනෙනවා. ඒ අනිත් කිසිවක් නෙවෙයි අර පටලිය ආපෝතේජෝ වායෝල තියෙන ගන්ධ රූපය උපාදාය රූපය අපේ ජීවිත රසක් දැනෙනවා ඒ අනිත් කිසිවක් නෙවෙයි අර සහස් කොටස් වල තියෙන ඕජා රූපය උපාදාය රූපය අපේ කායයේ ස්පර්ශයක් ලැබෙනවා. ඒ ස්පර්ශය තුළින් දැකෙන්නේ අර කියපු දහස් කොටස් තුලින් ආපෝ දහස් වල අනිත් කොටස් කියලා කොටස් සඳහන් වෙනවා. ආපෝ දහස් දෙන්නේ නැහැ කියලා. එතකොට මේ ඇහැකන නාසය දිව ශරීරය කියන පස් දෙනාගේ සෑම තමයි ඒවැ අරමුණු. මේ අරමුණු සියල්ලම අන්තිකිතවක් නෙවේ චතුන්නම් මහා භූතානච්ච චතුන්නම් මහා භූතානච්ච උපාදාය රූපං සතර මහා භූතේ උපාදාය රූපේ කියලා හරියට පේනවා. මෙන්න මේ වෙලාවේදී මුළු විශ්වය පුරා පැතිරී ඇති රූප සිතට නොපෙනී යනවා හිත් අහසක් සිත පුස්පමණක් ඉතිරි වෙනවා. මේක මේ හිතින් හිතලා කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි නිකන් සංඥාවකින් සත්‍යත් වශයෙන් පිළි යන්නට ඕන. එහෙම පිළි යනකොට බුදුරජාණන් වහන්සේ කවදාවත් ගුරුවක් කියන්නේ නැහැ මම කියන්නේ නෑ නේදන ඒක සත්‍ය වශයෙන් මේ ජීවිතේදී අත්දකින්නට පුළුවන් බැරිකමක් තිබෙනවා. සත්‍ය වශයෙන්ම මේ විදිහට මේ අසකනාදී ශරීරයේ තියෙන ඉන්ද්‍රියන්ට ගෝචර වෙන අරමුණු මේ විදිහට 14 උපාදාය රූප හතරට කැඩුවට පස්සේ මේ වෙන රූප කොහොම සිදින් සම්පූර්ණයෙන්ම ගිලිහි නිරුද්ධ වෙනවා. හරියට අහසයි පිටයි ඉතුරු වෙනවා. මොකද අහසේ පිට පාවිනා වගේ අපි ඇස් දෙක පියාගත්තත් ඇත්තට හිතට පේනවා මේ ඉතිරියෙන් පෙනෙන රූප අපේ ඇඟේ තියෙන රූප බාහිර ලෝකයේ තියෙන රූප මෙන්න මේ අවස්ථාවේදී හිතට පෙනෙන ඒ රූප සංඥා සියල්ලම සම්පූර්ණයෙන් නිරුද්ධ වී යනවා අසස්සත් සහ පිටක් පමණක් දානවා මේ තත්ත්වෙම බුදු පියාණන් වහන්සේ වදාළා දහස් විභංග සූත්‍රයේදී කුක්කුසාති රජතුමාට මේ ධාතු අතර දෙයෙන් බෙදන්නේ බෙදලා ඉවරනාට පස්සේ අසාපරම් විඥානං ඒවා සිත්ති බුදු පියාණන් වහන්සේගේ වචනේ ඒක වෙන් කළාට පස්සේ කිස් සහතයි එකයි පමණයි පිටවන්නේ. මේ සත්‍ය හරියට කෙනෙකුට මේ කුණේ කර්මය ප්‍රඥා ඇති බැලුවා නම් ප්‍රඥා නුවණකින් විමසවා නම් විමර්ශනය කළා නම් සම්මර්ශනය කළා නම් අත්දකින්නට පුළුවන්. මේ ධම්මේ අහන දෙවි දේවතාවුන් සිටිනම් මේක අත්දකිනවා ඇති එතනත් සිටින බව පේනවා එක්කෙනෙක් හෝ දෙදෙනෙක් හෝ ඒ ධර්මයේ මේ මොහොතේ අධ්‍යක්ෂ අය. එතකොට අපි පූජා කළ වස්තු වශයෙන් ශූන්‍යතාවයේ එක් ආකාරයකින් දකිනවා. සතුටුක ශූන්‍යතාවයක් බලන් කියන්නේ මම කියන හතර පැත්තකින් හිස් බව දකින්න. මොකටද මේ? අපි පූජාව මේ කරන්නේ හතර පැත්තකින් හිස්. කරලා දකින්න. මේ පූජා කරපු වස්තු පැත්තෙන් අල්ලා සම්පූර්ණ පිස් කරන හැටර දාන්න. උලගේ පාට වැරලා සම්පූර්ණ අසම්බෝධ පත් කරනවා. ප්‍රඥා ඇති. අතිශයින් පූජා කරපු මේ සායඥන්ගේ පැත්තෙන් කි පූජා ලැබපු දෙවිකාන තුන් දෙවිකානාව පිළිගත් ආමතුරුන්ගේ පැත්තෙන් කිසි මේ දෙපැත්තෙන්ම හිස් බව දැන් දකින්නට ඕන. මේක නම් ඉතින් ගැඹුරු කාරණාවක් නෙවෙයි තීරෙක මන් දන්නේ ඔන්න කැටට දැන් තමයි විමන් මඟට බලන පියවර ඔසවන අවස්ථාව. පංචස්කන්ධ ලෝකය ශූන්‍ය වශයෙන් දැකීමටයි මේ උත්සාහය. ඥානවත් වූ පූජාක දේතන්වත් වූ පිළිගත්තේ කවුද? කිසිවක් නෙවෙයි පංචස්කන්ධයක්. දුන්නේ පංචස්කන්ධයක්, දැක්කේ පංචස්කන්ධයක්. ආමුදු කිව්වත් පංචස්කන්ධයක්, ගෑණී කිව්වත් මිනිහා කිව්වත් පංචස්කන්ධයක්. එතකොට මේ පංචස්කන්ධය ස්කන්ධ පහ, මුද පහ රූප වේදනා සංඥා සංඛාර විඥාන උපහ අපට මෙතන දෙවුවට පස්සේ විසක් වාගේ තියෙනවා ඇඟිලි ටික දිග හැරියට පස්සේ නොතෙන්නේ ඉස්සෙල්ලා එකක් වගේ ඉස්සුණා ඇඟිලි ටික දිග හැරියට පස්සේ අර මිට කියන එක ඉස්සුණා ඉස්සෙල්ලා දිස්සෙක් එක පස්සේ ඉස්සුණා මේ වගේ ගෑණියක් කියලා මිනිහෙක් කියලා සත්‍යයක් කියලා දෙවියෙක් කියලා භූතයෙක් කියලා තිරිසනෙක් කියලා මේ පංචස්කන්ධ ලෝකය පෙන්වන කරනවා අති හිත මොනවාගෙන ඉන්නකොට මිතක් පෙන්වන කරනවා වගේ මේ අපි හිතේ ඇඟිලි ටික දිගහැරියට පස්සේ හිත නොපෙනී යනවා වගේ මේ පංචස්කන්ධය පැත්තකට අපස්සත්තකට දැමුවොත් මෙන්නක්ම කෙලින් යනවා මෙන්නක්ම කෙලින් යනවා දිවික් දක්මේ පිටවන්නේ නැහැ වෙන කටෙක් පිටවන්නේ නැහැ එතකොට දැන් බලමු රූපස්කන්ධය අපේ මේ රූපස්කන්ධය මාර කලින් දවසක දේශනා කළ සීන පින්දූපමං රූපං වේදනා රූපමා මනීචිකෝපමා සංඥා සංඛාරාකද රූපමා ආයුපමංච විඥානං ඉත්තාදිච්ඡ බන්ධනා කියන දාඨාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ රූපස්කන්ධය පින්න පිටුවක් වගේ මහා හේනක තියෙන පින්න පිටුවක් එක අතක් මත අනිත් පින්න පිටුව තියලා අනිත් අතින් මෙහෙම කිරිමැද්දොත් අර පෙන පිටුව නැත්තෙම නැතිලා ඉස්සෙලා යනවා. අර කලින් විශ්ව පෙන පිටුව පස්සේ හිස් දස්තනයක්, ශූන්‍ය දස්තනයක් බවට පත් වෙනවා. පේන සින්දු සමන් රූපන් මේ පංචස්කන්ධයේ රූපයක් නින්නේ වගේ පෙන පිටුවක් වගේ. ඒක මොකද මේ වෑනේ මම කියලා පිටින් අල්ලාගෙන හිටියට ගෑණියක් කියලා මිනිහෙක් කියලා දෙවියෙක් භූතයෙක් කියලා අපි හිතාගෙන හිටියට අනිත් කිසිවක් නැහැ. අර කලින් කියපු මූල ධාතු හතර තමයි තිබෙන්නේ. පඨවි ධාතුවත් ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරක්. විවිධ ආකාර හැඩවලට ඒ ධාතු නිර්මිත වෙලා තියෙනවා. ඒවට එක එක කොටස් වලට අපි නම් දානවා. ඇසේ, කනේ, නාසය, දිවය, ශරීරය, අතපය, මේ සංගපසලේ කියලා අපි නම් දාලා කතා කරනවා. කොයි නමින් කොයි ආකාරයකින් අපි කතා කළත් බැලුවත් මේ සෑම කොටසක් තුළම තියෙන්නේ අනුකිතයක් නෙවෙයි පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ වායු ධාතු යම් කිසි බාහිර පඨවි ආපෝ තේජෝ වායු ධාතුවක් ඇද්ද මේ ශරීරයේ තුල පඨවි ආපෝ තේජෝ වායු ධාතුවක් ඇද්ද දෙකම ධාතු වශයෙන් එකයි මහා හත්පදෝපම සූත්‍රයේ බුද්ධ ඥානන් වහන්සේ වදාන්නවා යාචකෝපන අධ්‍යාත්මිකා භාවන පඨවි ධාතු යාච බාහිරා පඨවි ධාතු පඨවි ධාතු වේවේතා සංවේ සම්මර වේදෝ මහස්මි නමේතෝ වත්තාති ඒවමේ සංයතා භූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බං මේ ශරීරයේ තියෙන පඨවි ධාතුව යම්සේද බාහිර පඨවි ධාතුවත් දා පඨවි ධාතුවේ දා දෙකම පඨවි ධාතුවේ මේවා මේතන් මම මගේ නෙවෙයි. මිනිසෝ හමත්මි මම නෙවෙයි. මිනිසෝ අත්තා මගේ ආත්මය නෙවෙයි කියලා ඊමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බං ඇත්ත ඇති සැකයෙන් මනමින් දක්නා ප්‍රඥාව කිඳත් ඉති මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පාඨයක්. අපි මම කියලා මගේ කියලා මෙහෙම කියලා මිනිහා කියලා ගත්තට සත්‍ය ඕකයි ඉස්සෙල්ලා පේනවා රූප ගොඩක් වෙනෙන්ක් ඉන්නේ කියලා දිස්සෙනවා සත්‍ය වශයෙන්ම මේ ධාතු මතල හරියට හතර පැත්තට දෙතර වෙන් කළොත් ඔය රූපත් සංදේ නොපිනී යනවා අර පෙන පිට සිරිමදින්නා සිරි මුළු රූපකටම අපේ ප්‍රඥා අද්දකින් ප්‍රඥා ඇති ප්‍රඥා ශක්තියෙන් සම්පූර්ණ පුරිමදින්නට පුළුවන් නැත්නම් නැති වෙන්න පෙනී යනවා යන්නට. එතකොට ඔය කියන අංගපස්සඟ අපට දක්නට ලැබෙන්නේ නැහැ. සම්පූර්ණ හිස් ස්වરૂපයක්. මේ ශරීරයේ තියෙන අම් කිසිවක් නිසා නෙවෙයි පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියලා මෙලෙමින් අවබෝධ කරගෙන පඨවි ධාතුව වෙනම ධර්මයක් මෙන්න පඨවි ධාතුව ආපෝ ධාතුව තවත් ධර්මයක් මෙන්න ආපෝ ධාතුව තීජෝ ධාතුව ඒක වෙනස් ආස්පසින් වෙනස් වෙනස් ධර්මයක් මෙන්න තීජෝ ධාතුව මෙන්න වායෝ ධාතු කියලා ධාතු හතර අතර පැත්තේ ප්‍රඥාවෙන් අපට පුළුවන් ඈ කරන්නට යම්කිසි සමාධිමත් පිටකින් මේකෙන් බණ අහන්න පුළුවන් කෙනෙක් සිටිනම් මේ ශරීරයේ තියෙන රූප කොටස් මෙන්න පඨවි ධාතු කියලා පැත්තකට මෙන්න ආපෝ ධාතු කියලා තවත් පැත්තකට මෙන්න අනිත් භාග කොටස් දෙක කියලා එක අනිත් දෙකකට දැම්මොත් මැද මොනවද තියෙන්නේ කියලා බලන්න පුළුවන් එක්කත් මොනවද මේ සම්පූර්ණ ශුන්‍යයි මෙන්න මේ ශුන්‍යත්වයක් අර කලින් භාග වශයෙන් වෙන වෙන කළ ශූන්‍යත්‍ය දෙකම එකට එක්වල විශ්ව ශූන්‍යත්‍ය පිටත වෙනවා. ඒ කියන්නේ මුළු විශ්වයේ යන්තාවම ඒ කාන්දුලට සම්පූර්ණ කිසිදු අභ්‍යවකාශයක් නැහැ. මේක බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම ප්‍රකාශ කළ අරමුණ කලින් කියපු සූත්‍රවල මේ විදිහට හරියට ප්‍රඥාවෙන් කළොත් එන්නේ අරූපාවත පළවෙනි ආකාසානංචායතනෙක පිටපත් වෙනවා. මේ අය බය වෙන්න තේපා පොත්පත් කඩේ දාගෙන උදේ යාගෙන උරුට ඒ වගේම මේ සම්ප්‍රදායේ ඉන්දිලා කතාංගත් පිටක්කේ කරපිට තබාගෙන රූපාවචර ධ්‍යාන නැතුව අරූපාවචර ධ්‍යාන උපදවා ගන්නට බෑ. ඒ බුදුරජාණන් වහන්සේ ආනන්ද සප්පාය සූත්‍රයේ ඒ වගේම සූලසුඤ්ඤත මහා සුඤ්ඤත සූත්‍ර සාත්‍රි සංඝ සූත්‍ර වැනි සූත්‍ර වල මේ විදිහට ධර්ම දේශනා කරන්නේ නෑ. මේක සත්‍ය වශයෙන් අත්දකින්නට පුළුවන්. එනිදි මෙතනින් එහාට මේ ධ්‍යාන ටික එහාට වශී කරන ආකාරය කියන විශේෂයෙන්ම මේ රැස්ී සිටිනායේ අපට දැනගන්න ලැබුණු දිව්‍ය දේවතා සමූහය අභිවෙන්නේ. ඒ අය අපේ විනිශ්චයමක් කළා අරූපාවචර ධ්‍යාන වලින් හටවෙන අරූපාවචර ධ්‍යාන උපදවා ගන්නා ආකාරය අපිට බුදුරජාණන් වහන්සේගෙන් අසා දැනගන්නට බැරි වුණා දැන් කියන්නට පුළුවන් වෙතිලා. දැන් මේ දෙවිදේවතාවුන්ට අපි මේ කතාව කියනවා දැන් මේ දෙවිදේවතාව වශයෙන්ද ඒ වගේම මේ පින්වත් අය ඒ ධර්මයේ දකිනවා නම් මේ භූමිය තුළදීම මේ කියන ධර්මයේ ඇත්ත කියලා හතරට තුලින් ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්නට පුළුවන්. දැන් මුළු විශ්වය පුරා කිසු අහසක් අනන්ත වූ අහස අරමුණෙහි සිත පවතිනවා. පළවෙනි අරූපාවචර ධ්‍යාන සිත. මේ සිත විනාඩි 15ක් විස්සක් තුළ පවතිවා කියලා අදිස්ථාන කරලා ඒ කාලයේ තුලදී මේ සිත පවත්වාගෙන යෑමේ වශී භාවයක් කෙනෙක් විසින් ඇති කරගත යුතු වෙනවා එයින් එහාට යන්නට ඕන නම් යම්කිසි කාර්මී ශක්තියක් තියෙනවා නම් වහපහ එහි අහා එහා ඇති ධ්‍යාන උපදවා ගන්නට පුළුවන්. මා කියන්නේ මේ කොටස් හරියට ධ්‍යානක කරලා බලලා ඕනෑ කෙනෙකුට අත්දකින්නට පුළුවන්. දැන් අද විදිහට පළවෙනි අරූපාවචර ධ්‍යානකට උපදවා ගන්න කෙනෙක් අධිෂ්ඨානයක් කරනවා මට දෙවෙනි අරූපාවචර විඥානංචායතන සිත උපදවා ගන්නට ලැබේවා කියලා. ඒක බලලා අර ආකාසානංචායතන බලම අරූපාවචර සිතේම සිත පිහිටවාගෙන ඉන්නකොට සමහර විට මේ කිසිම ආයාසයකින් තොරව નિરાයාසයෙන්ම අර අහස නොපෙනී ගොස් අනන්තෝ විඥානයේ අරමුණ වෙමි දෙවෙනි විඥානන්තායතන අරූපාවචර දෙවෙනි සිට උපදිනවා මෙන්න උපදිනේ නැත්නම් කරන්නට වැඩක් තිබෙනවා දැන් ආකාශය අන්නායතනයේ සිටගෙන මෙන්න මේ චිතට අනුමුණ වන අනන්ත ආකාශය කියලා ආකාශය විස්තරනවා. අනන්ත ආකාශය මෙන්න අනන්ත ආකාශය මෙන්න අනන්ත ආකාශය මෙන්න කියලා. ඒක දක්නා විඥානය මෙන්න ඒක දක්නා විඥානය මෙන්න ඒක දක්නා විඥානය මෙන්න කියලා විඥානයේ දෙස බලනවා. මෙලදී අපි කරන්නේ අරමුණ සහ චිත පින් කරනවා. ආකාශය අනන්ත ආකාශය අරමුණ වේ දක්නා බව චිත නාමය මේ දෙක පිළිගෙන කරනවා මේ දෙක හදියට දෙකක් වශයෙන් පෙන්වන්නට පස්සේ අහස පැත්තකට විඥානෙ අනිත් පැත්තකට දැම්මොත් සිටින්න අහස නොපෙනී ගොස් අනන්තෝ විඥානෙ අරමුණ වෙමින් දෙවෙන කරුපාවතර ධ්‍යාන සිදුවෙනවා මේ විදිහට කරන්නට බැරි නම් මෙන්න මේ ආකාසානං ඡායතන සිට පවතින්නේ අහස මතද අහස නැත්නම් සිත පවතින්නේ අහස මතද කියලා හිතනවා. බලන්න මනුවෙනි දේශිත පවතින්නේ අහස මතද නැත්නම් අහස පවතින්නේ නිශ්චිත මතද කියලා. මේ දෙක නුවණින් බලනකොට පැහැදිලිව පේනවා චිත්තක ඉදින උත්සාහය යටන උත්සාහය හාත්පසින් අහස. නිමිති අරමුණ සාතික වෙනවා ඒ වෙනමනකොටම දෙවෙනි විඥානංච ආත්ම සංඥා ආපාසන්නංච විඥානංච ආයතන චේතිත පස් වෙනවා. මේකත් අනිස්ථාන කරලා විස්පාරයක් ඉන්නට පුළුවන් විදිහට වශීකර ගන්නවා. ඊට පස්සේ ඉන්නේ තුන්වෙනි ධ්‍යාන සිත ආසංඥාන ධ්‍යාන සිත මේකේ කුලිය සම්පූර්ණ සිතින් සත්‍යයක අන්තිම කරනවා එහෙම අයින් කළාට පස්සේ අර විඥානය නොපෙනී ගොස් කිසිවක් නෑ කිසිවක් නෑ කිසිවක් නෑ කියන හැඟීමක් සිතට පෙනිලා ඒ කිසිවක් නැති අනන්ත විශ්වය පුරා ඇති අන් කිසිවක් නැති ස්වરૂපේ අනුවෙමින් තුන්වෙනි අනුපාවචන ධ්‍යානසිත උපදිනා ආසංසනායතන ධ්‍යානසිත මෙහිදී ඊදේහා අනුපාවචන හතරෙහි නිසඤ්ඤා ආසඤ්ඤා ධ්‍යානසිත උපදවන්න ධ්‍යාන කෙරේ අදිෂ්ඨාන කරනවා ඒ ධ්‍යාන සිතින් පසු මට නිර සංඥා නාසඤ්ඤායතන උපදවා ගැනීමට ලැබේවා කියලා අර කලින් ආකාර ආත්ම සංඥායතන සිත උපදවා ගන්නට පසු අර අදිෂ්ඨාන ශක්තිය තුළින් නිරායාසයෙන්ම සමහර විට අන්තිම අරූපාවචර ධ්‍යාන සිත උපදින්න උපදින්නට පුළුවන්. එහෙම නොවුනා නම් අර කිසිවක් නැති දෙයක් පිළිනවා කිසිවක් නැති බව අපි කිසිවක් නැත කිසිවක් නැත කිසිවක් නැත කියලාගේ අවබෝධයලා ඒ දෙන්නලා ඒ ධ්‍යානෙට උපදින නමුත් ඒක කිසිවක් නැති බව තියෙනවා. ඒ කිසිවක් නැති බව තියෙන සිතින් ආයෙත් ආරම්භ කරලා පැත්තකට දැම්මට පස්සේ සංඥාවක් පැත්තෙන් නැති සංඥාවක් නැත්නම් නැති නීව සංඥා නා සංඥා ඇතන හතරවෙනි අරූපාවච ධ්‍යානෙට උපදිනවා. මේ විදිහට ධ්‍යාන සිත් උපදවා ගැනීම මේදී කළ යුත්තක්. සීකමා දෙවියන් ධර්මයන්ගේ කියන දේශනාවක් මේ ඇයට කියලා පෝෂණය වන්නට පුළුවන් නමුත් අහගෙන ඉන්නේ. එතකොට එහෙම ප්‍රගුණ කළාට පසුව දෙවන පියවර මේකයි. පළවෙනි ප්‍රභූපාවත ධ්‍යාන සිද්ද සම්වදිනවා ආකාසානං ඡායතනය ඒකට සම්වැදිලා ඒකේ සිටිද්දීම මේකේ සංඥාව මෙන්න කියලා සංඥාව පසකටත් ඒකී ඇති සාත සහගත සුඛ සහගත සියම් විකාශනික වේදනාව මෙන්නයි කියලා වේදනාව පසකට සිටින්න අයින් කරනවා. වේදනාවත් සංඥාවත් දෙකට අයින් කරනවා. මෙන්න මේව අයින් කරනකොට දෙවන අනුපාවචන ධ්‍යාන සිතට වඩා ගැඹුරු දෙවන අනුපාවචන සිත නොවන අතිවිශාල ගැඹුරු සමාධියක් උද්ගත වෙනවා. මේ විදිහට ඊයේ ධ්‍යාන සිත් තුනට වේදනාවත් සංඥාවත් වෙන් කරනවා දෙවෙනි එක තුන්වෙනි එක හතරවෙනි එක මේ දෙවන පියවර ඊළඟට තුන්වෙනි පියවර පළවෙනි ආකාසානංචායතන ධ්‍යානසුත සමවැදිලා ඉන් නැගිටලා මේ කීප පාපසිත උපදවාගෙන එක් වේලා ලැබේවා කියලා අදිෂ්ඨාන කරනවා අර කලින් කරපු කුසලයෙන් මාතු විපාක සිට ඒට අත්දකින්නට පුළුවන් වෙනවා කුසලයේ වාගේ නෙමෙයි විපාකේ ශාන්තයි විපාකේ ප්‍රණීතයි විපාකේ සියුම් ඒක අත්වඩා නිවිදී සුවදා සයිසකයි සාතු සහගතයි මේ විදිහට එක එක ධ්‍යානෙ විහෙල විහෙල ධ්‍යානවල විපාක සිට උපදවා සිටීම තුන්වෙනි අධියර හතරවන අධියර මේ ධ්‍යානයකට සම්බන්ධලා ඉන්නකොට මම කියලා මගේ කියලා නම් කිසි දෙයක් ගන්න බැරි නම් මගේ ආත්මය කියලා යම් කිසි දෙයක් ගන්න බැරි නම් තියෙන්නේ අර දැනෙන අයිස්මහසයි ඒ දැනෙන ගතියයි පමණයි. ඊට නම් වෙලාවෙන් පවතින ධර්මයක් නෙවෙයි. අනිත්‍යයට යන ධර්මයක්. ඒක මම නම් මගේ නම් ඒක අනිත්‍යයට යනකොටම මගේ මම බවත් මගේ බවත් එතනම නිරුද්ධ වෙනවා ඒක නිසාම ඒක ආත්මයක් වශයෙන් ගන්නට දෙයක් නෑ ඒක අනාත්මයි මේ අවබෝධය තුළින්ම පළවෙනි ධ්‍යානයෙන් සමරදලා මේ නැගිටලා මේ ධර්මයක් ඒකාන්ත වශයෙන් සංස්කාරය මේකත් අනිත්‍ය ධර්මයක් මේකත් අනාත්ම ධර්මයක් මේ සියලුම සංස්කාර නැති නිවන ශාන්තයි නිවන ප්‍රණීතයි කියලා මෙහි කරනකොට ඒ සංස්කාරයේ නිරුක්තයේදී තවත් ශූන්‍යතාවයක් පිටත වෙනවා අන්නේ ඒ ශූන්‍යතාවයේ දෙස බලමින් මෙයත් අනිත්‍ය අනිත්‍යයි අනාත්මයි මේකත් අනිත්‍යයි අනාත්මයි කියලා සිහිපත් කරනකොට ඉතින් අනකොට නිවන සිතට ගෝචර වෙනවා අරමුණ වෙනවා මේ විදිහට ඉහළ දිහා සිත් කරන්නට පුළුවන් මේක මේ සමත වශයෙන් මේ පුණ්‍ය කර්මය තුළින් ධ්‍යාන සිත් උපදවා ගන්න ආකාරය. එතකොට දැන් අපි බලන්න යන්නේ මාත්‍යයක් ඵලයක් උපදවා ගන්නේ කොහොමද කියන එක අර ධ්‍යාන සිත් වලින් නෙවෙයි. දැන් මාහජ වශයෙන් තිබුණු කටින චීවරේ කටිනේ කියන සංඥාව ඉවත් කරලා ඊවර තියෙන සංඥාව ඉවත් කරලා පසුවට පසුවට ඇති සංඥා ඉවත් කරලා ලෝකුරා පැතිරී සිටිවිලිය සියලුම සංඥාවල් සිටින් අයින් කරලා සිටියොත් පිළිම අපට මුළු විශ්වයම කිෂ්කුමරයක් සිදුවෙනවා අපගේ ශරීර කෝඩුවක් මේ විදිහටම බාහිර පතරේ ධාතුවක් අභ්‍යන්තර පතරේ ධාතුවක් කියලා සම්මතරලා ධාතු අතර අතර පැත්තට අයින් කළොත් තවත් ගැඹුරින් නිශෝනිතාවය තියෙනවා. සම්පූර්ණ විශ්වා මේදී විශේෂයෙන් මතක තබා ගන්න මේ ශරීරයේ සැදලා තියෙන මේ ධාතු පහින්. පඨවි ධාතු, ආපෝ තේජෝ වායෝ ධාතු හතරයි, ආකාශ ධාතුවයි, විඤ්ඤාණ ධාතුවයි. අපි අයින් කළා හතරක්. එකක් ඉතුරුලා තියෙනවා. ඒ දෙකයි වෙන්නේ. ශරීරයේ හැටක නොබිනී ගියාට පසුව පිළිස්නේ ශරීරයේ නිර්මතරී යටි ධාතු පහෙන් හතරක් ඉවත් වෙන නිසා ඉතුරු දෙක මොනවද ආකාශ ධාතුවේ විඥාන ධාතුවේ දෙක මේකේ ආකාශ ධාතුව කියන්නේ මොකද්ද අනිත්‍යම රූපය ඒක දැනෙන දකේ මොකද්ද සංකර්ම නාමයක් නාම රූප දෙකක් මෙතනක් පවතිනවා මේ නිෂ්පාදන හිතකද මෙන්න අහිෂ්ඨව දේශ බලකට මෙන්න රූපේ මෙන්න රූපේ මෙන්න රූපේ කියලා ඒක දේශ බලනවා. ඒක දැනෙන හිත දිහා බලලා මෙන්න දැනෙන ගතිය මෙන්න දැනෙන ගතිය මෙන්න නාමය මෙන්න නාමය මෙන්න නාමය කියලා නාමයේ දේශ බලනවා. වරක රූපේ දේශ ඊළඟට නාමයේ දේශ විකින් වික නාමයෙන් මාදට බලනකොට අපිට කන් එකක්ෂේ විශ්වම පෙනුන මේ නාම රූප දෙක දෙන්නම තියෙනවා. දෙන්නේ මතින් දෙනාට පසුව නාමයේ පැත්තකට අයින් කරන රූපේ තවත් පැත්තකට දානවා ඒ තුලින් අපට දකින්නට පුළුවන් වෙනවා තවත් ගැඹුරු කිස් බව මේ කිස් පරිශ්‍රයෙන් ඒකත් අනිත්‍යයි ඒකත් අනාත්මයි කියලා එනකොට ඒකත් නිතින් යනවා තවත් ගැඹුරු කිස් බවක් වෙනවා ඒකත් අනිත්‍යයි ඒකත් අනාත්මයි කියනකොට මේ දිවිනවන පිටට කරුණ වෙනවා මේක ආකාරය තවත් ආකාරයක් නිවිස්පරයෙන් සිටගෙන අන්ත විතර තේන්නේ නැහැ සම්පූර්ණ අහසක්ෂිතක් වගේ කියන තත්ත්වයක් දීචීම සිටගෙන ඒ හිස්බව දැනෙනකොට ඇති වෙන වේදනාව දෙස බලලා මෙන්න වේදනාව කියා ඒ දෙස බලනවා මෙන්න ඒකේ දැනෙන ගතිය කියා විඥානයේ දෙස බලනවා ඊට පස්සේ මෙන්න වේදනාව වේදනාව කියන සංඥාව මෙන්න විඥානයේ විඥානයේ කියන සංඥාව දැන් ස්කන්ධ හතරක් තුනක් තියෙනවා පසුකින් වේදනා ස්කන්ධය තවත් පසුකින් සංඥා ස්කන්ධය මේ පසුකින් විඥාන ස්කන්ධය මේක පැහැදිලිව හදවත් කියන දකිනවා මේ බඳනක තියෙන පිළිබුවක්ෂී මේක දැකලා මේ කුණසිතින් පැත්තකට අයින් කළොත් තවත් කිස් බවක් වෙනවා ඒ කිස් බව සංස්කාර ස්කන්ධය මේකත් අනිත්‍යයි මේකත් අනාත්මයි කියන කොට සංස්කාර ස්කන්ධය පදාකන හැදගෙන හැරෙනවා නිවි යන සංස්කාර නිරෝධයේ අත්දකින්නවා සර්ව සම්පූර්ණ විස්තරක් පිටේ තියෙනවා මේ විස්තරයේ තිබෙනලා මේකත් අනිත්‍යයි මේකත් අනාත්මයි මේකත් සංස්කාරයක් මේ සියලුම සංස්කාරණේ විදින ශාන්තයි කියලා වැටීමක් වෙනකොටම ඒ කිසිවක් පහනක් විනාශයේ නිවිගොස් ඉන්ද්‍රිය චිතට නිවන ගෝචර වෙනවා අරමුණ වෙනවා නිවන සම්මිලනවා මේ තවත් ආකාරයක් එතකොට ඒ ආකාරයෙන් බැරි වුණොත් එහෙම ඒ හිස්පරි පිටිකනේ මේකත් ඒකාන්ත වශයෙන්ම අනිත්‍ය ධර්මයක්. මේක මම කියලා මගේ කියලා දැක්කට මේක මම කියලා මගේ කියලා ගන්න තියෙන්නේ පමණයි. මේ නැති වෙනකොට මම බවත් මගේ බවත් කිවිහි යනවා, නිරුද්ධ වෙනවා, නැති වෙනවා. ඒ අවබෝධය තුළින් මේකත් සංස්කාරය මේකත් අනිත්‍යයි මේකත් අනාත්මයි කියලා නැවත නැවත මෙනෙහි කරනකොට අර කිස් බව පුරන් වෙලා වෙනස් කිස් බවක් නැතිනවා අන්න ඒක තුළින් මෙයක් අනිත්‍යයි මෙයක් අනාත්මයි කියනකොට ඒ දීප්තිය වෙනසිකට ගෝචර වෙනවා අරමුණ වෙනවා මේ නිවන අරමුණ පසුව ඒක දෙන බලන්න පුතෙක් මෙයක් අනිත්‍යයි මෙයක් අනාත්මයි කිව්වත් කිසිම කෙනෙකුට ඒක නැති කරන්නට බෑ. මොකද නිර්වාණය නැති කළ හැකි ධර්මයක් නෙවෙයි. නැති වෙන සංස්කාර ධර්මයි මුලින් මුලින් නැති නැති විරුද්ධ විදි නිරුද්ධ විදි කිලින් කිලින් බැකෙන්නේ. මේ ධර්මයටපත් වුණාට පස්සේ ඔක්කෙක් මෙයක් අනිත්‍යයි මෙයක් අනාත්මයි කිව්වත් මේක නොසලී පවතිනවා නිරුද්ධ නුරින් පවතිනවා අසංකත නිර්වාණ ධාතුව නිත්‍ය ධර්මයක් අනිත්‍ය ධර්මයක් නෙවෙයි මේ විදිහට මේ නිවන අවබෝධ කරගන්නට බැරි නම් මේ කලින් කියපු ශූන්‍යතාවයේ මිසිතෙන හිතෙනවා ගන්නේ ගන්නේ ගන්නේ ගන්නේ ගන්නේ ගන්නේ එහෙම සිතනකොට මේ විශ්වාස කියන්නේ තවත් විශ්වාසයක් සැකරෙනවා. ඒ තුළ ඒ විශ්වාස අර කලින් කියවා මේ කියන අනිත්‍ය අනාත්ම කියන ලක්ෂණ දෙක දෙකෙන් යුතුව බැලුවාට පසුව එයත් මේ පිළිවෙස් අපට නිවන සාක්ෂාත් කරන්නට පුළුවන් වෙනවා. මේකින් මතයට මේ ධර්මයේ තරම් සිනවන්නට පුළුවන්. අවබෝධ නොවන්නට පුළුවන් මේවා තේරෙන්නේ නැතිවන්නට පුළුවන් ඇත්ත වශයෙන්ම මේ කොටස් අපි ප්‍රකාශ කළේ විශේෂයෙන්ම අපට ඇරෙන්නක් කළ නිසා සෝවාන් මාර්ගය ලැබෙන ආකාරයට මේ ධම්ම දේශනාව පවත්වන්නදී කියලා. සත්‍ය වශයෙන්ම මේ ධර්මයේ හරියටම සත්‍ය වශයෙන් හදවත තුලින් පිළිපෙළී යම් කිපුත්‍රයේ මේ ධර්මයේ අශවනම් මාර්ගයක කතාවේ සත්‍යතාවයේ ඒ ඇයිතේ අවබෝධ වෙනවා ඇති ඉන්නේ යනවා ඇති සත්‍ය වශයෙන්ම අවබෝධ වී යනවා ඇති. හොඳයි මේ තින්මත් අයට මේකේ අප ධම්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට මේ ධම්ම දේශනාව තුළින් අප පරමයේ ප්‍රකාශ කරේ ලබන අනිසංශ පූජාව ඊට පස්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී කුලක්ෂණයට නගමින් ශූන්‍යතාවය දක්න නිර්වාණය අවබෝධ කරන ආකාරය ඊට අමතරව ඒ තුළින්ම පරිපාවචක ශිෂ්‍ය ධ්‍යාන පිටුපදවා ගන්න ආකාරය මේ තින්වත් අයගේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණයේ කුසලය ඒකාන්ත වශයෙන්ම කවදා හෝ දවසක මේ ජීවිතයේදී අද බැරි වුණා කවදාම බුද්ධ ශාසනයක හෝ කවදාම කිසිනක හෝ කිසින බලයකදී හෝ මේ කියපු ධර්මයේ සමාගයේ කතරපතරින් සත්‍යශ වශයෙන් දැනගෙන දැකලා අවබෝධ වෙලා අමා මහ නිවන ශාසනයට මේ කුසලයේ හේතු වේවා වාසනාව වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි අප මේ මොහොත දක්වා විශාල පුණ්‍ය ස්කන්ධයක් දක්වලා මේ කරන සෑම පුණ්‍ය ස්කන්ධයක්ම විශේෂයෙන්ම අටමස්ථානය පුරා ගමන් කරමින් බුද්ධ ශාසනය ආරක්ෂා කරමින් ලංකාවේ සිටින දෙවි දේවතාවුන් හත්තර දෙනෙක් සිටිනවා විහාර මා දේවිදාරුන් මහසේ ප්‍රමුඛ ඒ වගේම සුමන සමන් දෙවියන් හතරක දෙවියන් වැඩි මුන්න දෙවියන් ප්‍රමුඛ නිරපීෂ අපි පළමුවෙන් මේ දේව පිළිෂ්ඨ මේ ශීලවලින් අනුමෝදන් කරන බුද්ධ ශාසනය ලංකාවේ බොහෝකාලයක් ආරක්ෂා වෙනසේ අතිස්වා ඒ ශීලවලින් නිර්මූලයෙන් අනුමෝදන් වෙලා නිරනිශනසෙත්වා විශේෂයෙන්ම මේ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට බාර දී ඇති ශ්‍රීකෘෂ්ණ දේවදත්මා ප්‍රමුඛ සකල දිව්‍ය දේවතා සමූහයාගෙන අප මේ මොහොත දක්වා රැස් කරන ලද මේ අශීර්වාද මහා පුණ්‍යස්තම්භේ අනුමෝදන් කරනවා අපි ඒකෙන් අනුමෝදන් සඳහන් කරමු ඒ දිවිගුණයෙන් අනුමෝදන් වී සතුටට ප්‍රමෝදයටපත් වෙත්වා සතුට ප්‍රමෝදයටපත් වූ මේ දිවිදේවතාවෝ බුද්ධ ශාසනයක් ආරක්ෂා කෙරෙත්වා අපිට ආරක්ෂා කෙරෙත්වා අමා මහ නිවන සැනසීමේ සියලුම දිවිදේවතාවුන්ට මේකින ඒ කාන්ත වශයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාරයෙන් කියනවා ඒ වගේම සියලුම බොහෝ කොටස් වලට අප මේ කලා මේ මහා පුණ්‍ය ස්කන්ධය අනුමෝදන් කරමු. මේ පුණ්‍ය ස්කන්ධය සියලුම භූතයන් අනුමෝදන් කරන සියලුම භූතයෝ මේකින් අනුමෝදන් වෙත්වා. ඒ සියලුම භූතයෝ යම් පිළිවිදින් දුකකට පත් වියත්නම් දුකින් මිදෙත්වා. සුවයට පත් වියත්නම් භූත කොටස් විදිනම් මේ දුකෙන් මේ සුව සම්පත්තව තවත් වැඩේවා. කිසිනෙකෝ නිවන ශාසනයට හේතුත් කොටස් වලට මේකින් එකසියම හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාර දෙනවා. ඒ වගේම සියලුම ලෝකවාසී සත්‍යයන්ටම අප මේ කරපුමින් අනුමෝදන් කරමු. සියලුම ලෝකවාසී සත්‍යෝ මේකින් අපි අනුමෝදන් කරන සත්‍යන්නේ සත්‍යෝ මේකින් අනුමෝදන් වෙත්වා. මේ සියලුම සත්‍යෝ විදුක්කත්වා විදුක්කත්වා සුපත්ත්වා නිවනින් ශනදෙත්වා කියලා සාධාරණලා සම්පන්නයි. ඒ වගේම අපනම් දීපර ලෝකඥාති මිත්‍යාදීව ඥානන්ත ප්‍රමාණ වූ ඒ සියලුම ඥාති මිත්‍යාදීව දැක්ෂීපත් සංගේ සියලුම ඥාති මිත්‍යාදීන් දක්වන්නේ පින්කෙත් පමනනවා අපට අයි කරදර කරන්නා වූ දෙහිත්වත් වූ අයිත්වත් වූ ඒ සියලුම ඥාති මිත්‍යාදීව ඒ ඥාති මිත්‍ර භවිතාදීන් මෙතෙන් අනුමෝදන් වෙත්වා මෙතෙන් අනුමෝදන් වී ඔවුන් දුකටපත් වී යත්නම් දුකින් මිදෙත්වා ඔවුන් ඉදිරිපත් කියනනම් බොහොම දේශ සම්පත් තව තවත් වැඩිවා දිනු වේවා අතිවත් වේවා ඔවුන්ට ඒකාන්ත වශයෙන් ප්‍රඥා අද පහළ වෙලා දින සංසිමක වේදින එකසින හේතු වේවා වාසනා වේවා කියලා සාදුකාරණිය දාපින්ට සම්මෝම ඒ වගේම මේ ස්ථානීය ආධිකතු අද නේදානන්ද ස්වාමීන් වහන්සේලා මේ පිටේ සම්මෝම වේ නේදානන්ද ස්වාමීන් වහන්සේ වේදිනකට සතුටින් අනුමෝදන් වෙච්චා සතුටින් අනුමෝදන් වුණා වූ නේදානන්ද ස්වාමීන් වහන්සේ දිනමින් සැලසුවා කියලා සාදුකාරණිය දාපින්ට කරන්න ඕනේ. මේ කලාව මේ කරපු මේ ඇතින් අනුමෝදනාව සම්ප්‍රදාය වශයෙන් ගාථා වශයෙන් කියලා දැන් අනුමෝදන් කරමු. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤං ධම්මනුමෝදිත්වා චිනං රක්ඛන්තු ශාසනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහින්දිකා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං නමෝරිස්වා චිරන්තරං මං පරං එක්කාතාචිනම් දේවි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධා එක්කාතාචිනම් දේවි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තෝ සම්සෝ සම්ප සම්පස්ති සින්දියා එකාවතාතමං දේවි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානං සම්සෝ සම්ප සම්පස්ති සින්දියා මේ විනාශයෙන් දෙපෙන්නේ සම්මෝ ඉදං වෝ ඥාතේන නෝතෝ සුභිතා ඉන්තුනාතයෝ ඉදං වෝ ඥාතේන නෝතෝ සුභිතා นาสิลุดังโมนาสินังโมตุสุขิตาหุนาสิลุ